ඇස කන නාසය දිව කය සහ මන නිසා ඇතිවන අරමුණු හේතුවෙන් පහළවන සෑම සිතුවිල්ලකම ආනාපානය තියෙනවා නේද කියලා හරිනෙමි. ආනාපාන කියන වචනේ ඉස්සෙල්ලා තේරුම් අරන් ඉන්න ඕනේ. ආනාපාන කියන වචනයෙන් පෙන්වන්නේ යම් තැනක රාග දේශ මොහ හට ගන්නවා නම් යම් අරමුණක් මුල් කරගෙන අන්න ඒක පහ කළ යුතු එකක් ඒක පහ කරන්න නිකම් බෑ ප්‍රඥාව පහළ වෙන්න ඕනේ පහළ වෙන්න නම් ඒකේ තියෙන අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ අනාත්මතාවයේ යථාර්ථයෙන් දකින්න ඕනේ ඒ අසාරත්වයේ වැටහෙන්න ඕනේ අන්නේ මේ අසාරත්වයේ වැටහුනොත් තමයි ඒක පහ කර දමන්න පුළුවන් එහෙනම් අසාරත්වයේ නිකන් වැටෙන්නේ නැහැ. ඒක පහ කිරීමට අවශ්‍ය යම් ධර්මයක් ඇද්ද? ඒ ධර්මයේ සිහි කරන්න ඕනේ. ඒ ධර්මයේ අසුර කරන්න ඕනේ. මෙන්න මේ ඒතකොට සියලුම අරමුණු රාග දේශ මොහ අරමුණු නෙමෙයි. ඇහැට රූපයක් පෙන්වන ඵලියෙන් රාගයක් තියෙනවා නම් බුදුරන් වහන්සේ රාග සාගතයිනේ. දැන් මේක හිතලා බලන්න ඕනේ ධර්මානුකූලව. ඇහැට කන්ට දිවට නාසයට ශරීරයට මනසට දැනෙන සිතවිල්ලක් පාසා පහ කරන දෙයක් තියෙනවා නම් බුදුරන් වහන්සේත් පහ කරලා ඉවර නෑ නේ සියල්ල. ආනාපාන සතිය නිරෝධ වෙනකොට සියල්ල පහ කරලා ඉවර වෙන්න ඕනේ. එවෙන නම් නිරෝධයක් නෑ. හුස්මෙන් කරන වැඩේ එකක්. ඒකත් ආනාපානයේ වැටෙන කොටසක් තියෙනවා. ඒක වෙනම අංශයක්. ඉතින් ආනාපානයේ වැටෙන හුස්ම ගැනීමෙන් කරන්නේ කයේ යම්කිසි පහකල යුතු කොටසක් තියෙනවා. ඒ කොටස පහ කරන ක්‍රමවේදය. කයේ පාරිශුද්ධියට ඇසුරු කළ යුතු යම්කිසි දෙයක් තියෙනවා. ඒක ඇසුරු කරන ක්‍රමය. ඒකත් මේකෙම කොටසක්. හිතේ හටගන්න කුණක් තියෙනවා නම් ඒ කුණ අහ කරන්න පහ කර දමන්න ඕනේ. හිතේ කුණ පහ කරන්න ධර්මය ඇසුරු කරන්න ඕනේ. සුද්ධ බුද්ධ ධර්මය ඇසුරු කරන්න ඕනේ. නැනම් අනිත්‍ය වෙන හැටි දුක්ඛ වෙන හැටි අනාත්ම වෙන හැටි මෙනෙහි කරලා බලන්න පුරුදු වෙන්න ඕනේ. අන්න ඒක තමයි හිතේ ಗುಣ පහ කරන ක්‍රමී පස්සාස කරන එක. හිතේ ಗುಣ පස්සාස කරන ධම්ම ආසාස කරන්න ඕනේ. ගතේ ಗುಣ පස්සාස කරන්න ගතේ තියෙන ಗುಣ මොකද්ද හොයලා බලලා ඒක පහ කරන්න යමක් කළ යුද්ද ඒකත් කරගන්න ඕනේ. එහෙනම් ගතේ බාහිරින් තිබෙන ගුණක් තියෙනවා නම් බාහිරින් ගෙන ඉදිරි පහ කරගන්න ඕනේ හොයලාගෙන නාගෙන. ඒකත් පහ කිරීමක්. හුස්ම ගන්නවා හුස්ම අරනවා කියන එකෙත් ওই ක්‍රමයේ තියෙනවා. ශරීරය ඇතුළේ යම් අපද්‍රව්‍යයක් තියෙනවා නම් ලේ වල ඒක පහ කරන්න හුස්ම ගැනීමක් තියෙනවා හුස්ම ඇරීමක් තියෙනවා. ඒකත් ඒ විදිහට කරගන්න පුරුදු වෙන්න ඕනේ. මේකක්වත් අයින් කරලා බෑ. ඉතින් තථා බුදුරයන් වහන්සේ මොකද කරන්නේ? ඔය කියන කර්ම වේග සියල්ලම පහ කරලා ඉවරයි. ධම්ම ඇසුර පූර්ණ කරලා ඉවරයි. උන්වහන්සේට එකක් ඉතුරු වෙනවා අන්තිමට. ඒ ආනාපාන සතියේ කර්ම විපාක වශයෙන් හටගත්තා වූ යම්කිසි කායික වෙහසක් ඇතනම් ඒ වගේම යම්කිසි යනේන ආදී කරන කටයුතු වලදී ඇතිවෙනා වූ යම්කිසි අකායික විහෙතක් පීඩාවක් ඇතනම් ඒක පහ කරගන්න උන්වහන්සේතර ආස්වාද ප්‍රසආස ක්‍රමේ ගන්නවා. ඒක කීප වතාවක් කරනකොට ඒක පහ වෙලා ගියට පස්සේ ආ සාන්තියටපත් වෙලා ඉස්සරහ සමාධිගත හිතේ විහිදෙනවා. කායික විහෙත සමාධියට බාධාවක්. එදා ඒ කායික වෙහෙස දුරු කරගන්න ඒ ක්‍රමයේ ගන්නවා. මානසික විකෘතියක් ඇත්නම් නැත්නම් අනිත්‍ය නිත්‍යයි කියලා දුක්ඛ සුඛයි කියලා අනාත්ම අත්තයි කියලා අසුභ සුභයි කියලා. මෙන්න මේ විපර්යාසයෙන් යුක්තව ඉන්නවා නම් ඊයලත් කවදාවත් ආනාපාන සතිය එතකම් පූර්ණ නැහැ. විපර්යාසය සම්පූර්ණ අරනකම චිත්ත විපර්යාසය දුරු වෙන්න ඒකට අවශ්‍ය කරන්නා වූ ටික කරගෙන යන්න ඕනේ. දහම් ඇසුරු කිරීම. ඉන් දහම් ආස්වාසිය සහ ලෝකේ පස්සාස කළ යුතු පාපේ නැත්නම් වැරදි පැත්ත පස්සාස කිරීමෙන් ප්‍රදාන කරගෙන යන්න ඕනේ. මේ කායික වශයෙන් උත් එසේ සුද්ධ වෙන්න ඕනේ.